ඡන්ද රාග පහලන්ති සතවන්ත කාරුණික පින්නතුනේ සෑම දිනා සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තු පින්නතුනේ අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට කියලා දෙන්නේ මහා දුක්ඛ කන්ද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ සඳහන් වෙන ඉතාම විචිත්‍ර දේශනාවක්. දැන් මහා දුක්ඛස්කන්ධය කියන නම ඇහෙනකොටම නැත්තම් මොකද තේරෙන්නේ? මහා දුක් කොට දුක් රාශිය කියන එක. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සරත්වර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් සරත්වට පින්ඳ පාති වැඩම කළා. උන්වහන්සේලා පින්ඳ පාතේ කරගෙන ආපහු වඩින අතරතුර විතරක් ටිකක් කාලේ තියෙනවා දානවල ගන්න. ඒ නිසා උන්වහන්සේලා මොකද කළේ? තීර්ථකාරාමයකට වැඩම කළා. වෙනත් අදහසක් තිබිච්ච වෙනත් ලබ්ධයක් ගත්ත පිරිසිකගේ ආරාමයට තීර්ථකාරාමයකට විවික්ෂන් වහන්සේ ගියා. වැඩම කළාම තීර්ථක බොහෝම සතුටුයි. මොකද සරත්වර වෙනකොට බුදුරජාණන් වහන්සේගේ බලය උන්වහන්සේගේ ආනුභාවයේ ගොඩාක් පැතිරලා තිබුණේ. කෝටි 7ක් ජනතාවගෙන් කෝටි 5ක්ම ආර්ය ශ්‍රාවකයෝ දැන් ඒ වගේ මහා කීර්තියක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය වෙනවට මෙයා හරි කැමති. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා ගියාම මේ තීර්ථකෝ කියනවා බොහොම හොඳයි වහන්සේලා වැඩපු එක. අපේ ශ්‍රමණ බව ගෞතමය එක හා සමානයි. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ දේශනා කරනවා. අනුශාසනා කරනවා. අපි දේශනා කරනවා අනුශාසනා කරනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මේ කාමය අවබෝධ කරන විදිහට කාමය අවබෝධ කරන විදිහට දකින්නම කියනවා. අපිත් ඒ කාරණේ ඒ විදිහටම කියනවා. අපිත් කියනවා කාමය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ රූපය අවබෝධ කරන ආකාරයට දකින්න කියනවා. ඉතින් ওই කාරණේ අපිත් කියනවාද? අපිත් කියනවා මේ කාමරය රූපය අවබෝධ කරන ආකාරයට දැකිය යුතුයි කියලා. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ වේදනාව අවබෝධ කළ යුතුයි කියලා දේශනා කරනවා. ඒ ආකාරයට දැකිය යුතුයි කියලා. ඒක අපිත් ඕක කියනවා. අපිත් කියනවා වේදනාව අවබෝධ කළ යුතුයි කියලා. එහෙමනම් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේගේ අපිට වෙනසක් නැහැ ඒක කියලා කිව්වා. ඉන්නතුනි අද කාලේ වුණත් ඔයගේ ගොඩාක් අය කියන අවස්ථා තියෙනවා. ආ බුද්ධ ආගමෙත් කියනවා අපිත් කියනවා ඒ විදිහට කියන අවස්ථා තියෙනවා. මේ වික්ෂුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ. නිශ්ශබ්දව ආපහු වැඩියා. මොකද ප්‍රතික්ෂේප කරන්න ගියා නම් ගැටුමක් ඇති වෙනවා. කොහොමවත් උන්වහන්සේලා මේක පිළිගත්තේ නැහැ. ඉතින් ආපහු දේවානාරාමයට වැඩම කරලා දාන එහෙම වළඳලා තවත් කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනකොට ධම්සභා මණ්ඩපයේදී මේ ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ස්වාමීන් අප මෙහෙම ගියා. ඒ තීර්ථිකෝ කියනවා බුදුරජාණන් වහන්සේ කාර්ය අවබෝධ කළ යුතුයි කියලා කියන අපිට කියනවා. රූපය අවබෝධ කළ යුතුයි කියලා ශ්‍රමණ බව ජවතකෝ කියන අපිට කියනවා. වේදනාව අවබෝධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කියන අපිට කියනවා කියලා කිව්වා. ඉතින් අපි මේක ප්‍රතික්ෂේප කළෙත් නැහැ පිළිගත්තෙත් නැහැ. අපිට අනුකම්පාවෙන් මේ කාරණේ පහදා දෙනසේක්වා කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඕන්ට අහන්න තිබුණානේ ඒ වික්ෂුන් වහන්සේලාගේ මෙන්න මේ කාරණා තුන. ඒ අන්න තීර්ථකයන්ගෙන් අහන්න තිබුණා කාමයේ ආස්වාදය මොකක්ද? කාමයේ ආදීනවය මොකක්ද? කාමයේ නිස්සාරය මොකද්ද? ඒක ගහන්න කියේ මොකද්ද? කාමයේ ආස්වාදය, කාමයේ ආදීනවය, කාමයේ නිස්සාරය. ඊළඟට අහන්න තිබුණා රූපයේ ආස්වාදය. රූපයේ ආදීනය රූපේ නිස්සරණය වේදනාවේ ආස්වාදය වේදනාවේ ආදීනවය වේදනාවේ නිස්සාරණය හඳ තිබුණා. ඔන්න ඕකට උත්තර දුන්නා නම් ඒ අය අපි දේශනා කරන ධර්මයේම ගමන් කරන පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේවාට උත්තර දෙන්න පුළුවන් භාගතුන් වහන්සේට පමණයි. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි. ශ්‍රාවකයෝ කියලා කිව්වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන මේ සිංහණක් පිටසට විතරයි මට උත්තර දෙන්න පුළුවන්. එයින් මෙපිට කිසිම කෙනෙකුට දෙවියන්ට, දක්ෂයන්ට, මාරයන්ට, යක්ෂයන්ට කාටවත් මේකට උත්තර දෙන්න බෑ. එහෙමනම් පින්නතුනි දැන් අපි දැනගන්න ඕන මේ කාමය. කාමයන්ගේ ආස්වාදය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. කෝච වික්ඛවේ කාමානං අත්සතු අත්සාදු මොනවද කාමයන්ගේ ආස්වාදය කියලා කියන්නේ කාමයන්ගේ ආස්වාදය තමයි මේක ආස්වාදයක් තියනවා නේද ආස්වාදයක් නැත්තම් මිනිස්සු මෙච්චර දුක් විඳින මේ කතාව මේක ආස්වාදයක් තියෙනවා මොනවද ආස්වාද කාම වස්තු අපි දැනගෙන ඉන්න ඉස්සෙල්ලා මොනවද කාම වස්තු කියලා කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහට. වත පංචකාමයේ කියලා කියනවට. ඇත්තටම ඔය ටික ලබා ගන්න තමයි අපි හැමදේම කරන්නේ. හැමදේම කරන්න ඔය ටික ලබා ගන්න නෙවෙයි. ඔය ටික ලබා ගන්න තමයි. එහෙමනම් දැන් බලන්න ඇකින් දැක්විය යුතු ඉතා සුන්දර ලස්සන ප්‍රිය මනාප උපදවන කැමැත්ත ඇති වෙන කෙලෙස් හට ගන්න යම් රූපයක් තියෙනවා නම් ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. කණෙන් ඇති ඍතු අපි කැමති ඒ වගේ මිහිරි කෙලෙස් උපදවන හඬක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදය. නාසයෙන් ආග්‍රහණය කළ යුතු තාම සුවඳවත් අපි කැමති ප්‍රය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ගන්ධයක් තියෙනවා ඒක කාමයන්ගේ ආස්වාදය. දිවෙන් ජීවිතු රසවත් අපි කැමති කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙන එක කාමයන්ගේ ආස්වාදය. ඊළඟට මේ කයට විඳින අපි කැමති අපි ප්‍රිය කරන යම් කිසි ස්පර්ශයක් තියෙනවා නම් කෙලෙස් හටගන්නේ ස්පර්ශයක් තියෙනවා නම් ඒක කාමයන්ගේ ආස්වාදය. එතකොට දැන් පින්නතර තේරෙන කාමයන්ගේ ආස්වාදය කියලා කියන්නේ මොකක්ද? කාමයන්ගේ ලක්ෂණ තමයි සුන්දර බව, ලක්ෂණ බව, ප්‍රිය උපදවීම, හිත ඇදිලා යන ගතිය, කෙලෙස් හටගන්නා ගතිය, එනිසා ඇති වෙන සතුට සොම්නස මෙන්න මේවා තමයි කාමයන්ගේ ආස්වාදය. එතකොට බලන්න පින්නතුනේ මේ කතාව සම්පූර්ණ ඇත්තක් නේද? ඔය ටිකනේ කාමයන්ගේ ආස්වාදය. අපේ මේ ඇතෙන් කනෙන් නාසයෙන් දිවෙන් මේ ශරීරයෙන් අපි කැමතිම දේවල් ටික ලැබෙනවනේ ආස්වාදයක් නෙවෙයි. ඒක තමයි ආස්වාදය. ඔන්න කාමයන්ගේ ආස්වාදය. ඊළඟට මොකක්ද කාමයන්ගේ ආදීනවය. හැබැයි ආස්වාදේ නම් පොට්ටයි. ආදීනවය මහා කොටයි. බලන්න චූටි සැපතක් වෙනුවෙන් අපි කොච්චර දුක් විඳිනවද. ඔකේ ඔය ටික තමයි ආස්වාදය. හැබැයි ඔය ආස්වාදේ ලබන්න අපි පුළුවන් පුදුමාකාර විදිහට දුක් විඳිනවා. ඒක තමයි කාමයන්ගේ ආදීනවය. ඒ කියන්නේ පීඩාකාරී පැත්ත. ඒ ක්‍රීඩාකාරී පැත්ත තමයි කාමයන්ගේ ආදීනවය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේවා මේ කාම වස්තුන්. ලබා ගන්න අපි පුංචි කාලේ ඉඳලා කොච්චර දුකක් විඳිනවද? මේ පොඩි කාලේ වුණ ඉපදුනාට පස්සේ අපි ඉස්කෝලේ යනවා. නේද? ඉස්කෝලේ ගිහින් විභාග ලියනවා. විභාග දෙනවා කියන්නේ විපිවරාගෙන අපි පාඩම් කරනවා. මුල මොකක්ද? කාමය. ඉතින් මේ ලොකු වෙලා කන්සෙප්ට් මෙදින්න මහ කියලා. දැන් බලන්න විභාග ලියපු අයට මතක් වෙන්නේ නැති විභාග ලියනකොට කියන එකත් මහ බයක් වගේ ඇති වෙනවා නේද? විපිවරාගෙන ගණන් හදනවා, පාඩම් කරනවා. ඇයි? මේ කන්සෙප්ට් මෙදින්න දුක් විඳිනවා. ඉතින් මම මේකෙන් කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් කන්සට විදිහට ඉගෙන ගන්නවා. ඊළඟට පින්න තුනේ පාඩම් කරන කාලේ සීතලෙන් මොනසුලෙන් නැති නතුරු වංගෙන් බඩගින්නේ විපාකේ පාසල් නැරෙල ළමයි එනකොට කොච්චර බඩගින්න දෙන්නේ. මේ විභාග කියන කාලයට කොච්චර තරගයක් තමහන් කියන්නේ. ඉතින් කොහොම කරන්න උනේ කාමයන් නිසා. එහෙනම් මේ කාමයන්ගේ ආදීනව. ඊළඟට පින්න තුනේ තියෙන ඉස්කෝලේ ගියාට පස්සේ ඊළඟට මොනවද තියෙන්නේ? ඒ පුංචි කාලේ අද ළමයින්ට ළමා කාලයක්වත් තියෙනවා. අද ළමයින්ට ළමා කාලයක්වත් නැහැ. මම දන්න මහත්තයෙක් මේ කඩවත පැත්තේ කොහොම හරි මේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට ළමයා දාගත්තා. මට මේ මහත්තයා කියන අනේ ස්වාමීන් වහන්සේ පුදුම හිතෙනවා. පුදුම දුකක් වෙනවා මේ ළමයි ගැන. අපේ පුතා උදේ ඇහැරවලා හතරට විතර කොමඩකින් ගිහිල්ලා ඉන්න ඕන. ඉන්දුවාට පස්සේ ඊළඟට ගිහිල්ලා බලනකොට ළමයා නෙමෙයි. එතකොට බලන්න දෙන්නතුන් මේ කාම සංකප්ප විදිහට තමයි මෙච්චර මේ මහන්සි වෙන්නේ. ඊළඟට ඉතින් ওই විභාග පාස් කරලා ඔක්කොම කරලා ඉතින් රැකියාව අතටම ලැබෙනවද? ඊට පස්සේ ඉතින් සෑහෙන්න මහන්සිලා රැකියාවක් හොයාගන්න. රැකියාවක් හොයාගත්තට පස්සේ එතන පීඩාකාරී. ඉවතන පැනසින් මෙහෙම වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. වැඩ කරපු අය දන්නවා නොයේ ප්‍රශ්න. කියවින් දරාගෙන තියව කරන්න ඕනේ. ඒක කාමයන්ගේ ආදීන. ඉතින් මේවා පිළිබඳව දිගින් දිගටම පින්නතුලට කියන්න දෙයක් නැහැ. මේවා පිළිබඳව අපේ මේ පින්නතුල හොඳාකාරයෙන්ම දන්නවා. ඉතින් බලන්න පින්නතුල මොන දුක් විඳත් අර පුංචි සැපත වෙනුවෙන් ඕන දුකක් වෙන්න අපේ සූදානම්. එතකොට බලන්න දැන් ওই විදිහට ඉතින් ගෙවල් හදාගෙන ඊළඟ ළමයි හදාගෙන දරුමුණුගුරු හදාගෙන ඉතින් වයසට ගිහින් මැරිලා යනවා. දැන් අපි හිතමු දැන් ඔන්න මැරුණට පස්සේ එතන ඉවර වෙනවා. එතන ඉවර වෙන්නේ ආයෙ උපදිනවා. දැන් අපි හිතමු අපි මැරිලා ගිහින් ආයෙ මිනිස්සෙක් වුණයි කියලා. භවයේ ස්වභාවය තමයි එකම දේ නැවත නැවත කරන එක තමයි ස්වභාවය. ඔන්න දැන් අපි මේ වැඩ ටික ඔක්කොම කරලා වයසට ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ආයෙ උපදිනවා. ආයෙත් කිරිබනවා, ආයෙත් කෑම කනවා, ආයෙත් ඉස්සත් දෙනවා. ආයෙත් ඉතින් ඊළඟට O level, A level විභාග දෙනවා. ආයෙත් කතාතකද ආයෙත් ළමයි හදනවා. ආයෙත් වයසට යනවා, ආයෙත් මැරෙනවා. ඕක තමයි මේ අනවරාග සංසාරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ විදිහට කරන්නේ. හැබැයි ඉතින් මනුස්ස ලෝකයේ මෙතන පොඩි සහනයක් තියෙනවා. හැබැයි පින්නතුනි මනුස්ස ලෝකයේටම සුගතියටම එනවා කියන එක මේක වැඩ නෙවෙයි. සාමාන්‍ය සත්‍යයේ ස්වභාවය තමයි ආයෙත් යටින්නේ නම් අපායට. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පුත්තත්තර සත්‍යයට අපාය කියලා කියන්නේ තමන්ගේ ගෙදර වගේ කිව්වා. එහෙමනම් පින්නතොනේ ලේසි වැඩක් නෙවෙයි නැවත මිනිස්සෙක් වෙලා ඉඳලා නැවත මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. අහලා තියෙනවා නේද කන කැත්තෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. එතකොට බලන්න පින්නතොනේ කොච්චර දුක් විඳලා මේ කාමයේ සසර දිගට පුරුදු කරලා තියෙන මේ පැත්ත. ඒ නිසා ඒ පැත්තට ඇදිලා යනවා. ඒක අපේ ස්ථානයේ තලවතු ගොඩ පැත්තේ දැන් අවුරුදු 7-8කට පිටත් වැඩි ඇති. ළමයි ඔය තාර පාර වැඩ කරන ළමයි පාර දාලා 12 ඉතර වෙනකොට එනවා. ඒගොල්ලෝ සෑම කියනවා. මොකද ඒගොල්ලෝ ඉතින් අපේ ස්ථානේ එකක් හැට ඉඳගෙන ඉතින් අපේ ස්ථානෙත් මොනවා හරි තියෙනවා ඒවත් අරගෙන කාලා අර බස් වැඩ ටිකක් නම් නිදාගෙන ඉන්නවා. දවසක් එක අවුරුදු 20කට විතර පැනලාගෙන දැක්කහම පොඩි පින්වන්ත ගැටිකුත් තියෙනවා. මං චුට්ටක් ගිහින් කතා කළා. මං කොහරි අමාරු නේද කියලා. කියලා මම කිව්වා උසාතු හරි අමාරු. ඒ වෙලාවේ මම කිව්වා ඔයාට උකින් අයින් වෙන්න පුළුවන්. ඉතිගාට ගෙදර විතරක් කිව්වා. දෙකට සලකන්න ඕන කියලා කිව්වා. මං කිව්වා කොහොම ඔයාට කරන්න පුළුවන්. අම්මා තාත්තට සලකන්න පුළුවන්. ඔයාට රටක සේවයක් කරන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතයට ලොකු ආලෝකයක් හදාගන්නත් පුළුවන්. කැමතිද කියලා. මේ ළමයා බොහොම කැමැත්තෙන් මගේ දිහා බලාගෙන මොකද්ද සාදු? මං කොහේ මහාන වෙන්න කියලා. එහෙම කියපු ගමන් මේ ළමයා මගේ මහානෝ පිස්සුද සාදු? ඔය වචන තමයි කිව්වේ. එතකොට බලන්න මහා කාර්ය අවකාශයේ අර මොන විච්ච තාර දාන එක තැපයි. අර පැවිදි වෙන්නේ. එයාට ඒක පිස්සුවක් හැටියට දැක්කේ. ඊළඟට එයා මගෙන් ප්‍රශ්න අහනවා. සාදු පාඩු නැද්ද? අර බලන්න කාමයන් දෙන්න. එයාට දැන් මගේ ජීවිතේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අච්චර දුක් විඳින කෙනාට ඒක තේරුණා නෑ. ඒක තමයි කාමයන් වෙනුවෙන් මිනිස්සු බුදුම විදිහට පිළිතුරු දුක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් නිසා මුදුම විදිහට මිනිස්සු උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ කම්සකල ගන්න නිකම් බෑ මේ සංදියෝ. ඒවන අපි හිතමු දැන් ගොවිතැන ගමු අපිට කාටත් මේක හොඳට ඔළුවට යනවා. දැන් අපේ රජ රට මිනිස්සු ගොවිතැන් කරනවා. ඉතින් වටේටම ණය වෙලා ගෙහෙත් හොරගෑරගෙන ගොවිතැන් කරනවා. ගොවිතැන් කරාම ඔන්න තියෙන අත්සන්න දැන් පොළොවට දැම්මට පස්සේ බීජය ටික දවසක් යනකොට මහා පෑවිලක් කරලා නිය ගියවිලා මේ ඔක්කොම වීදි නෑනවා. ඔන්න කාමයන්ගේ ආදීන මිනිස්සු අසපොනවා. ඊළඟට පින්නතුනේ එහෙම නෙවෙයි. හොඳට පැල ටික පැලදීගෙන එනකොට මහා දහරානිපාත වර්ෂාවල් ඇවිල්ලා මේ ගහගෙන යනවා. එහෙම වෙන්නේ වෙනවා. ඔන්න කාමයන්ගේ ආදීන. මේ දෙකම ඕනේ කියන්නේ මේ දෙකම ඕනේ නැත්නම් හොඳට අත්සන් නැති ලැබුණා. නමුත් මිලක් නැහැ. ඉතින් මිනිස්සුන්ට ඒවා කලලා විකුණලා වැඩක් නැහැ කිසිම මිලක් නැහැ. හැබැයි කිම ඔය විදිහට ආදීනව පැත්ත විතරක් හිතන්න නැතුව අපි ඔක ලැබුණයි කියලා හිතමු. හොඳ මිලකට ආවා. දැන් හොඳ සල්ලිත් හිතුවට වඩා ගොඩක් ලැබුණා. ඊට පස්සේ සැපයක් තියෙනවා. ඒත් ඊට පස්සේ මොකද කරන්නේ? ඔය සල්ලි ටික ආරක්ෂා කරගන්න පොතේ දානවා බැංකුවෙන් ලැබෙන ඔය මිල්පත් හංගලා තියෙනවා නේද බැංකු පොත් හංගනවා ඔය අම්මලා අපට ඇවිල්ලා කියනවා මට පුදුමක් හිතෙනවා ස්වාමීන් වහන්සේ අපේ ඉඩම් දෙක තුනක් තියෙනවා මම ඔක්කො හංගලා තියෙන්නේ හැම වෙලෙම බයයි මේවා දක්විද කියලා ළමයි ඒ තරම් විනාශ කරනවා අර බලන්න තිබුණත් දුක එතකොට නොලබුණත් දුක තිබුණත් දුක ඔන්න කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න පින්නතුනි කාමයන් නිසා දැන් මේ දවස්වල සමහර රටවල් වල යුද්ධ තියෙනවා නේද? මේ රටවල් රටවල් ගහ ගන්නවා. මොකක්ද හේතුව? කාමය. හැබැයි ඒගොල්ලෝ කියන්නේ නම් යුද්ධ කරන්නේ කාමය වෙනුවෙන් කියලා. නමුත් කියන්නේ මොකද්ද? කාමය. ඊළඟට බලන්න පින්නතුනි කාමය නිසා රජවරු රජවරු කෝලහල කරගන්නවා. කාමයේ නිසා සිටුවර සිටුවර කෝලහල කරගන්නවා. කාමයේ නිසා බමුණ බමුණ කෝලහල කරගන්නවා. ඊළඟට ගම්මාන ගම්මාන එකතු වෙලා කෝලහල කරගන්නවා. ඊළඟට අම්මයි පුතයි කාමයේ නිසා කල කෝලහල කරගන්නේ කරගන්නවා. අම්මයි දුවයි කල කෝලහල කරගන්නවා. තාත්තයි දරුවෝයි කල කෝලහල කරගන්නවා කාමයේ නිසා. ඒවට ඕන තරම් දෙකසොන් මේ පින්න තුල ගන්නවා. ඊළඟට බලන්න වෙඩි තියා ගන්නවා මරා ගන්නවා ඒ ඔක්කොම කරන්නේ මොකක් නිසාද? කාමය නිසා. ඊළඟට පින්නතුන් දැන් ඔය ඔක්කොම කරලා කාමය නිසා කයෙන් වැරදි කරනවා. කාමය නිසා වචනයෙන් වැරදි කරනවා. කාමය නිසා හිතින් වැරදි කරනවා. මේ කයින් වචනයෙන් හිතින් වැරදි කරලා අපායේ ගිහලා උපදිනවා. අවීචි මහා නරකයට වැටෙනවා. එතෙන්ට වැටුනාම කල්ප ගානක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔන්න කාමයන්ගේ ආදීනවයි. දැන් පින්නතර තේරෙනද කාමයන්ගේ ආදීනවයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ඉතාම ලස්සනට අපට දේශනා කරනවා. මහණෙනි මේ කාමයන්ගේ ස්වභාවය තමයි හරියට මේ කාමය ඇටකටුවක් වගේ දැන් බලකුක්කෙකුට මස් ඇටයක් හම්බුනා මොකද කරන්නේ? බල්ලෝක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලගේ බඩ පිරෙනවා. බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ. හොඳට දැකලා තියෙනවද බල්ලා මේක අතහරිනවා? අතහරින්නේ ඒ පැත්ත මේ පැත්ත දදා හපනවා. හැබැයි බඩ පිරෙන්නේ නැහැ. අතහරින්නේ නැහැ. බලන්න මේවා කොච්චර ලස්සන උපමාද. සාමාන්‍ය අපිත් එහෙම නෙවෙයි. අපිටත් බලපුවාම මේක ලැබෙන දෙයක්වත් නෑ. නමුත් අපි අතහරින්නේ නෑ. මොන කාමයන්ගේ හැටි. මස් කටුවක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणා මේ කාමයේ හරියට මොකක් වගේද? කාමයේ හරියට කුස්සේ මස් කැදල්ලක් මස් කැලල්ලක් අරගෙන පියාඹනවා. අනිත් කුස්ස මොකද කරන්නේ? අර කුස්සගේ පස්සෙන් පන්නන කොට කොට අර මස් කැලේ උදුර ගන්නවා. එහෙමනම් මේ උපසට තේරෙන්න තුන එකම ක්‍රමය තමයි මස් කෑල්ල අතහරින්න ඕනේ. එහෙමනම් අපිත් එහෙම තමයි මේකෙන් ගැලවෙන්න නම් මේ කාමය අතහරින්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළන මේක හරියට උපොස්සෙක් අර මස් කෑල්ලක් හටේ තියාගෙන වගේ වැඩක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිස්සෙක් නැගින ගහකට. ගහකට නැගලා ඒකේ අපි හිතමු අඹ තියනවා කියලා. අත්තක් උඩ ගිහලා හොඳ විත් අඹ මී අඹ ගෙඩියක් කනවා. මේ අඹ කකා ඉන්නකොට තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ ගහ කපනවා. ගහ කපනකොට ඉක්මනට මේ මනස මනුස්සයා බහැගත්තේ නැත්නම් එයාට අමතරක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ කාම වස්තුන්ට යට වෙලා ඒකම උතුම්න කරගෙන කියනවා. ඒකම ජීවිතය කරගෙන හිටියොත් එයාට අනතුරක් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් මේ කාර්යය අතහරින්න බෑ ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणා මේ කාමී කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනව නේද? සිහිනෙන් ඔයේ ඒවන් අපි දකිනවා. හැබැයි සදායි ජීවිතේ කියලා තියෙනවා. නෑ. අපිට අපි හිතන දැක් කෙනෙක් රජ වෙලා ඉන්නවා හීනෙන් දකිනවා. ඇහැරුණාට පස්සේ රජු හොතේ. නෑ හිතපු විදියම තමයි. අන්න ඒ වගේ තමයි මේ කාමය කියන එක. මෙතන කිමේ ඉන්න පින්න තුන්නා වුණත් කාම සම්පත්තියට පුරයනේ. ඉතින් මේ කාම සම්පත් ගැන කල්පනා කරලා බලන්න. මේක හිමිනයක් වගේ නෙවෙයි. අපි ඇහෙන් දැකපුවා, කනෙන් අහපුවා, නාසයෙන් ආග්‍රහණය කරපුවා, දිවෙන් රස විඳපුවා, පහස ලැබපුවා. මේ හැම එකක්ම හිතලා බලන්න හිවිනයක් වගේ නෙවෙයි. හිවිනයක් වගේ තමයි. ඒ බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් අවබෝධයකින් අපිට ධර්මයේ දේශනා කරනවද? බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මේක සිහිනයක් වගේ. පින්නතුනේ මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ගලපලයි බලන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් මොහොම මේ බණ අහනකොට යෝනිසෝ මනසිකාරයෙන් මේවා ගලප ගලප තමන්ගේ ජීවිතය තුළින් දැක්කහම තමයි මේක හොඳට ප්‍රායෝගිකව මේ ධර්ම ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් කාමය කියන්නේ හරියට සිහිනයක් වගේ එකක්. ණයට ගත්ත දෙයක් වගේ එකක්. එහෙමනම් දැන් පින්නතරට පේනවා කාමයන්ගේ තියෙන මොකද්ද? ආදීනවය. එහෙනම් කාමයන්ගේ නිස්සරණේ ඊළඟට. මොකද්ද කාමයන්ගේ නිස්සරණ? කාමයන්ගේ නිස්සරණේ තමයි මේ කාමයන් කෙරෙහි තියෙන චන්ද රාගය කැමැත්ත අයින් කරා නම් එයා නිදහස්. එයා ඇසෙන් නිදහස්, කනෙන් නිදහස්, නාසයෙන් නිදහස්, දිවෙන් නිදහස්, කයින් නිදහස්, සම්පූර්ණයෙන්ම සංසාරෙන්ම නිදහස්. එහෙනම් අපිට තියෙන්නේ මෙන්න මේ කියන චන්දරාගය. චන්දරාගය කියන්නේ කැමැත්ත. මෙන්න මේ කියන ලෝභය, මේ කියන ආසාව අත්හැරියානම් අන්න කාමයන්ගේ නිස්සාරණය. පිළිතුරු බලන්න මේ කාමයන් නිසා මොන තරම් අය විනාශයටපත් වුණාද? අජාසත්තරන් දුරු. සෝතාපන්න වෙන්න හේතු සම්පත් තිබුණ එක බණේ. අර සාමාන්‍ය ඵල සූත්‍රය ශ්‍රවණය කළ යනකොට හිස් අතින් ගියේ. බුදුරජාණන් වහන්සේ විසින් වහන්සේලාට දේශනා කරන මහණෙනි මේ රාජ්‍යෝ තාත්තා බැරුවේ නැත්නම් අද නැගිටින්න සෝතාපන්න කෙනෙක් වෙනවා. බලන්න පින්නතර බිම්බිසාර රජු මැරුවා අද ලෝක මොළේ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ හම්බුණා, උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා, පළවෙනි සංගායනාවට දායකත්වයේ දැරුවා. මොන පින්කම කළත් රහත් වෙන්න ධානාන්තරී පාප කර්ම කරගත්තා. රටත් එයා දුක් විඳිනවා බලන්න කාම නිසා. රජකම ලැබෙන්න තිබිච්ච රජකම ඉක්මනින් ලබා ගන්න තමයි අපත්තර ශාස්ත්‍රය කියන්නේ කාමයේ නෙමෙයි. ඒතර බලන්න දේවදත්ත හාමුදුරුවෝ පැවිදි වුණත් පින්නතුනේ කාමයේ නිසානේ අද දුක් විඳින අවිච්චි මහ නරකේ. දේවදත්ත කියලා කියන්නේ පංච අභිඥා අට සමාපatti උපදවලා තිබිච්ච භික්ෂුවක් ලාස්ක සමාව. ඉතින් මේ බුද්ධත්වයට තියෙන ආශාව නිසා කාමයේ නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර පැනගෙන සංඝ බේදේ කරලා ඊළඟට තථාගතයන් වහන්සේගෙන්ගේ ලේසලවලා අදත් පින්නතුනි අවීචි මහා නරකයේ දුක් විඳිනවා බලන්න කාමයේ නිසා නම් අපිට කවදාවත් දැනසිල්ල නෑ කාමය කියලා කියන්නේ අර තුවාලයක් කහනකොට සැපයක් තියෙනව නේද තුවාලයක් වටේ කහනකොට කහන්නම හිතෙන්නේ හැබැයි කහලා ඉවරනාට පස්සේ ඊට වඩා දැවිලද අන්න ඒ වගේ එකක් තමයි පින්නතුනේ සල්ප ආස්වාදයක් කියන්නේ. ආදීනමේ මහා විශාලයි. එහෙමනම් මේකෙන් ගැලවෙන්න තියෙන්නේ මෙන්න මේ කාමය කෙරෙහි තියෙන චන්දරාගය කැමැත්ත ප්‍රමාණිකෝලව ටික ටික අයින් කළා නම් එතන ඒකාන්තයෙන් සැනසෙන්න තියෙනවා. අපි ප්‍රිය කරන වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා. සාමාන්‍ය කෙනෙකුට ගෙවල් 10ක් තියෙනවා දුක් 10ක් නෙවෙයි. දුක් 10ක් තමයි. එහෙනම් දැන් කාමයන්ගේ ආස්වාදයක් ගන්නවා ආදීනවයක් ගන්නවා සරණයක් ගන්නවා ඊළඟට රූපයේ ආස්වාදය ඊළඟට රූපයේ ආදීනව රූපේ විස්තරණ මොනවද රූපේ ආස්වාදය කියන්නේ බලන්න රූපේ ආස්වාදය කියලා කියන්නේ පින්නතුනි දැන් දැන් ලස්සන කෙනෙක් ඉන්නවා නම් එයා දකින්නට කැමති නේද? අවුරුදු 16ක අවුරුදු 15ක 20ක බොහොම රූපවත් කෙනෙක් දැක්කහම ඒක තමයි රූපේ ආස්වාදය. ඒක දකින්න අපි කැමති නැද්ද? අපි ප්‍රිය කරන රූපයක් දකින්න අපි කැමති. රූපේ ආස්වාදය ගැන වෙනසකට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක රූපේ ආදීනව මොකක්ද? ඒ රූපයම අභාවයට යනවා. ඒ රූපේ වයසට යනවා. ඒ රූපේ දත් වැටෙනවා. කොණ්ඩේ වැටෙනවා. කොණ්ඩ නැමෙනවා. ඊළඟට වයසට ගිහිලා ඇක්ටිලා ඉන්න ඔන්න රූපේ ආදීනව. දාස්රාගේ වගේමයි ආදීනව. හැබැයි පිළිතුරු ලෝකේ කොයි විදේ පෙන්වන්න ආස්වාගේ තමයි නේද? රූපේ දැන් බලන්න ඔය රූප වාහිනී හරියට මුත්තරේ ගහලා ඕනම විටමින් එකක් වෙනද පොළට දානවා. ඒ රූප වායන වෙන ලක්ෂණ බබෙක් ඒ විටමින් බොනවා. ඉතින් අපේ අම්බලා ඒ දකින්නේ ආස්වාදයට ඇත්තනේ ඉතින් අර විටමින් එක කරන් දෙනවා. ඊළඟට දැන් පින්නතම දැකලා තියෙනවාද ආවරණ විකුණන තැන්වල. සතරන් ආවරණ තියෙන්නේ. ඒවා විකුණන තැන්වල වයසකට ගිය පුදු විච්ච ඊළඟට හොඳටම අපල දුබල විත් ආච්චිම්ම කෙනෙකුට ඒ අඟ පළඳලා තිනවා. එහෙම පෙන්නවා. ඒත් පෙන්වන්නේ නැහැ කාටද පෙන්වන්නේ. බොහෝම රෝමත් කෙනෙකුට මේවා පළඳලා කියන බව තමයි පෙන්වන්නේ. ඉතින් අපේ අය ගිහලා ඉක්මනට ගියා ගන්නවා. අර ආස්වාද පැත්ත තමයි පෙන්වන්නේ. ආදීනෝ පැත්තක් කොහොමද පෙන්නවද? ආදීනෝ පැත්ත වහනවා. ලෝකෙම කරන්නේ ඒක. නේද? වයසට යනකොට වයසට ගිය අයත් ඒක වහගන්න කොච්චර මහන්සි ගන්නවද නේද? එතකොට බලන්න අපි ආදීනව පැත්තක් බලන්න පුරුදු වෙලාම නෑ. නමුත් පින්නතුනි මේ රූපේ තියෙන ආදීනව අපි දකින්න ඕනේ. දැන් ක්‍රමානුකූලව රූපේ ආදීනව ගත්තොත් මොකද ලක්ෂණ කිඳලා ඒ අර විදිහට වයසට ගිහිල්ලා කුද වෙලා ඊළඟට මැරිලා යනවා. රූපය ආදීනව. මෙරිලා ගියාට පස්සේ උන්න අපි හිතමු වල දාන්න නැතුව තැනක දාලා තිබු ටික දවසක් යනකොට ඉඳ මෙනවා. දවස් 3-4ක් යනකොට දෙවිලා. ඊළඟට ඕජස් ගලනවා. ඊළඟට මොක මුකුත් කරන්න තෝ තිබුණොත් බල්ලෝ කපුටෝ නාරි ඇවිල්ලා මේ කෑදෑට කනවා. නහර වැල් පැත්තක ඊළඟට ඇට කෑලි පැත්තක බලන රූපය ආපින. එහෙම නෙවෙයි. එහෙම තමයි. ඊළඟට බලන්න දැන් ආධානාගාරික උනත් පින්නතුන් දැන් කෙනෙක් බොහොම ලස්සනට සතප්පලා ලස්සන පෙට්ටියක දාලා දැන් ඔන්න ඉතින් අන්තිමට ආධානාගාරක අපි එයාව ආධානය කරනවා. පහවදාට ගියාම අර නැටි මුට්ටියකට පුංචි අණු ටිකක් දෙනවා බලන්න ඕකේ ආදී. මේ සත්සන්තෝ හිටපු මිනිස්සු අන්තිමට අණු ඩිංග විතරයි. ඒකත් මහ පොළොවට පස්සට යනවා. එතකොට බලන්න රූපයේ තියෙන ආදීනවය. අපි මේවා හොඳට තේරුම් ගන්න ඕනේ ආස්වාද පැත්ත විතරක් මාළලකට නෑ. දවසක් විනාට පින්නතුනේ දැන් අපේ පින්නතුන්ලා අපේ බොහෝ දෙනා මේ කාගවත් වරදක් නේ සැපරේ ස්වභාවය. ආස්වාද පැත්ත අල්ලන්නමයි පුරුදු වෙලා තියෙන්නේ නේද? එහෙම තමයි. දවසක් මම එක මහත් එක්ක කතා කරගෙන ඉන්නවා. කතා කර කර ඉන්නකොට වයස කාන්ති කෙනෙක් ආවා. ඇරමිට්ටක් ගහගෙන මුද්දටම දුබලයි මම හිතන්නේ 90ක් පැනලා ඇති. හැබැයි ඉතින් අර සුදු පාට සිරියාවන්ත ආච්චි hina වෙලා එහෙම ඉන්නවනේ. ඉතින් දැක්කහම බොහොම සිරියාවන්ත අම්මා කෙනෙක්. ඉතින් මේ අම්මා ඉතින් ඇවිල්ලා මම මේ මැරෙන්න කලින් පිරිකරක් පූජා කරන්න ඕනේ කියලා ඉතින් කොහොමවත් හිනා වෙලා ඉතින් අර පිරිකර පූජා කරලා ඉතින් වැඳලා මේ පහත් වෙන්නවත් බෑ. ඉතින් සාමාන්‍ය විදිහට වැඳලා කතා කරලා කියලා. මමත් අර කතාව අතරතුර අර අම්මට එන්න කිව්වේ. ඒ අම්මට වැඩි වෙලාවක් ඉන්න බැරි නිසා. ඉතින් මල් ළඟ හිටපු මහත්තයා මට කියන බලන්න ස්වාමීන් වහන්සේ අම්මා කිව්වා තම්ම කටේ. එහෙම කියලා මේ මහත්තයා කියන තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්නද? එතකොට බලන්න පින්න තුනේ අපේ අය වයසට ගියත් යන්නේ තරුණ කාලේ අතීතයේ හරි තීක්ෂණ ආස්වාදයේ තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ලස්සනට ඉන්න අවුරුදු 16ක 20ක විතර ගැහන ළමෙක් දිහා බලලා කියනවා. මෙයා තව අවුරුදු 15කින් 20කින් කොච්චර දුබල වේද කියලා එහෙම කවුරුත් කියනවා. එහෙම කියන්න පුරුදු වෙලා නැහැ. අතර දුබල වෙච්ච අබලන් උත්තර ආච්චි දිහා බලලා කිය මොකද්ද? මේ මෙයා කර්ම කාලේ කොච්චර ලස්සනට ඉඳද්ද එහෙම නෙමෙයි අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ අපි බලන්න පුරුදු වෙලා තියෙන හැම වෙලේම ආස්වාද පැත්ත නෙවෙයි ආදීනව පැත්ත නෙවෙයි අපි බලන්න පුරුදු වෙලා තියෙන මොකද්ද ආස්වාද පැත්ත එහෙමනම් පින්නතුනි අපි නිරන්තරයෙන්ම මේ රූපේ ආස්වාදයේ දකිනවා වගේම ආදීනවයක් දකින්න පුරුදු වෙන්න ඕන. ආදීනවය දකින්න පුරුදු වුනේ නැත්නම් අපිට කවදාවත් රූපෙන් ගැලවෙන්න පුළුවන්ද? රූපයෙන් ගැලවෙන්න බෑ. මොකක්ද කියන්නේ රූපය කියලා කියන්නේ? රූපපටිති රූපං. ඒ කියන්නේ විනාශ වෙලා යන එක. සීතලෙන්, උණුසුමෙන්, ওই නොයෙක් නැති මතුරුවන්ගෙන් විනාශ වෙලා යන එක තමයි රූපය කියලා කියන්නේ. රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. ඉතින් මේක පින්නතුන් විනාශ වෙලා යන දෙයක්. මේක අපි ඒ විදිහට දකින්න ඕනේ. නමුත් අපේ පුහුදුන් මනස හුරු වෙලා තියෙන්නේ හැම වෙලේම මේ ආස්වාද පැත්ත දකින්න විතරයි. දැන් බලන්න මේකෙන් බුදුරජාණන් වහන්සේ මේ කාමය අවබෝධ කරගන්න දේශනා කරන විදිහ රූපය අවබෝධ කරගන්න මෙන්න මෙහෙමයි අවබෝධ කරගන්න ඕනේ. දැන් අර අන්න තීර්ථක උඩින් කිව්ව රූපය අවබෝධ කරගන්න එක අපි කියනවා කියලා. හැබැයි අවබෝධ කරගන්න ක්‍රමවේදය දන්නේ ආස්වාදයක් දන්නේ නැහැ. ආදීනවයක් දන්නේ නැහැ. නිස්සරණයක් දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේම නෙවෙයි මේකේ ආස්වාදයක් දන්නවා. ඒ උන්වහන්සේ කෙලිම මේකේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. ආස්වාදය තමයි අර තරුණ කාලේ බොහොම ලස්සනට සත්‍ය සම්පන්න, දව සම්පන්න වෙන්න කාලේ ඕනම රූපයක් ආස්වාදයන් කරයි. හැබැයි ඒක තුබල වේගන එනකොට තමයි විනාශ වේගන එනකොට තමයි වය වෘද්ධ වේගන එනකොට තමයි ඒකේ ආදීනව තේරෙන්න පටන් ගන්න. එහෙමනම් මේක නිස්සරණය මොකක්ද? නිස්සරණය තමයි පින්නතුනේ රූපේ කෙරෙහි තියෙන සංගරාගය නැති කර ගැනීම තමයි රූපයේ තියෙන නිස්සරණය. එහෙමනම් බලන්න අපිට තියෙන එකම දේ තමයි මේ කියන කැමැත්ත මේ චන්දරාගේ අයින් කරලා දාන එක. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ. ඒ විදිහට ගුණ පිළිවෙත් පුරනවා නම් ප්‍රතිපත්ති පුරනවා නම් අනිවාර්යයෙන්ම මේ චන්දරාගේ ගලවලා දාන්න පුළුවන්. එතකොට දැන් කාමයේ ආස්වාද ආදීනවයක් ගන්නවා. රූපයේ ආස්වාද ආදීනවයක් ගන්නවා. විස්තරණයක් ගන්නවා. ඊළඟට මොකක්ද? වේදනාවේ ආස්වාදය ආදීනවය නිස්සරණය. මොකක්ද මේ වේදනාවේ ආස්වාදය? දැන් මෙතන පින්නතුනේ වේදනාවක් විඳීමනේ. ඔය අපි ඔය ඇහෙන් කනෙන් නාසයෙන් සැප දේවල් ලබලා ඒකෙම වේදනාව උතර දක්වලා නැහැ. මෙතන දක්වලා තියෙන්නේ ලෞකික වශයෙන් ලබන්න තියෙන ලොකුම වේදනාව ගැන. ලොකුම විදීම තමයි පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, පස්වෙනි ධ්‍යානය. ඒ ධ්‍යාන සැපේ තමයි මේ වේදනාවේ තියෙන ඉහළම ආස්වාදය. සාමාන්‍යයෙන් අපි ওই කන්සප් විඳලා ආ මේක ලොකු සැපයක් කියලා කියනවා නේද? එහෙන් රූපයක් දැකලා, කනින් ශබ්දයක් අහලා, නාසයෙන් ආග්‍රහණයක් කරන රස, දිවෙන් රසයක් විඳලා සහ හරි රසයි කියලා කියනවා. ඒ අපි ඉතින් ওই ලැබෙන ටික තමයි. හැබැයි පිනතුනේ ඒ වගේ නෙවෙයි හිත දියුණු කරලා ලබන සැපය ලෝකයේ දින උතුම්ම සැපය. දැන් බලන්න බටහිර ස්වාමීන් වහන්සේලා ආකාම දක්වන්ත ස්වාමීන් වහන්සේ ගත්තත් උන්වහන්සේගේ දේශනාවක තියෙනවා මේගොල්ලෝ ගොඩාක් විවෘතයන බතහිර જાති කියෝ. යා කියනවා මම ගිහි කාලේ මට ගැහැණු ළමෙක් හිටියා. ඒ කාලේ මම යාත් එක්ක ආදරෙන් බැඳිලා හිටියා. ඒ කාලේ ත්‍යාසාදයක් තිබුණා නැත්නම් ඔතර යන්නේ නමුත් අද මම පැවිදි වෙලා මේ භාවනා කරලා මේ ඇති කරගෙන තියෙන සමාධිතේ තියෙන සැපය ගත්තොත් අර මම ගිහි කාලේ විඳපු සැපේ මොකක්ද කියලා මට හිතෙනවා. ඒක හරියට අහසයි පොළ වයි වගේ. ඒකට බලන්න පින්නතුනේ මේ සැපේ මහා විශාල සැපයක්. එතකොට මේ සාදුණහන්සේලා දේශනා ප්‍රකාශ කරන්නේ කංසපයෙන් ලැබෙන ඒ සැපේට වඩා අර විවේක සැපෙන් ලැබෙන සැපේ තාම ඉහළයි. මේ නීවර ධර්ම යටපත් කළ ලබන සැපේ තාම ඉහළයි. එහෙනම් මෙතන ආස්වාදයේ හැටියට දක්වන්නේ වේදනාවේ ආස්වාදයේ හැටියට දක්වන්නේ ධ්‍යාන සැපයෙන් ලබන උතුම් ආස්වාදය. මේක ආදීනම හැටියට කියන්නේ මේ වේදනාවක් හැමදාම තියෙනවාද? හැමදාම තියෙනවනේ ඕකම ලබන්න ඉඳ බැරි. නමුත් ඕකත් විනාශ වෙලා යනවා. නැති වෙලා යනවා. අනිත් ත්‍ත්වයටපත් වෙනවා. අනිත් ඉරිසයක දුකට බහදෙන වෙනවා. ඒක මම වගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. ඕක තමයි වේදනාවේ තියෙන ආදීනවය. හැමදාම එක විදිහට පවතින්නේ නෑ. වේදනාවේ නිස්සරණය මොකක්ද? වේදනාවේ නිස්සරණය තමයි පිළිතුරු මේ වේදනාව කෙරෙහි තියෙන ඡන්ද රාගය කැමැත්ත ආකාර නැති කිරීම තමයි වේදනාවේ කියන නිස්සාරණය. එහෙමනම් මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මහා දුක් රාත්‍රියෙන් යාට අත මෙදෙන්න පුළුවන්. එහෙමනම් පින්නතුල්ලාටත් මේ විලාවේ හැටියට කාමයන්ගේ ආස්වාදයක් දැනගත්තා, ආදීනවයක් දැනගත්තා, නිස්සාරණයක් දැනගත්තා. රූපේ ආස්වාදයේ ආදීනව නිස්සාරණ තුනම දැනගත්තා. වේදනාවේ ආස්වාදය ආදීනව නිස්සරණේ කාලේ පමණින් දැනගන්න කෙරුණා. එහෙමනම් පින්නතුනි මේ චන්දරාගය නැතිකරන්න අවබෝධයමයි අවශ්‍යයි. කටින් කොච්චර කිව්වත් අනේ මට මේ ආසාව නැති කරන්න ලැබේවා කියලා නැති වෙන්නේ නෑ. මේක තේරුම් ගැනීම තුළින්ම තමයි මේක නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා හොඳ සීලයක පිළිපදලා නීවරණ යටපත් කරගනිමින් ඒ විදසුන් භාවනා වැඩිම තුලින් පින්තුනි මේ තියෙන කන්ද රාගය මේ තියෙන කාමය මේ තියෙන ඇල්ම දුරු කරන්න අවස්ථාව ලැබෙනවා එහෙමනම් පින්වත් හැම දිනාටම මේ කාම රූප වේදනා කියන මෙන්න මේ වාගේ ආස්වාද ආධිනව නිස්සරණේ තේරුම් ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කඩුවෙල පදිංචි කඩුවෙල වැලිහිඳ පදිංචි ඩී.එම්. යසපහල මහත්මයාත් ඒ වගේම එච්.ඩී. කරුණාවති මහත්මයා වැතුරු දූ දරුවන් හැමදෙනාම සතුටටපත් වෙන්නට ඕන. ඉතාම වටිනා පින්කමක් සිදු කළේ පින්වත් හැමදෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම මියගිය මව්පියන් නැතුව සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් පෙනේවා. අපේ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙට මාස තුනකට ඉහතදී මියගිය එම් සුධර්මා කුමුදුනි ඥාතිවරියට කාන්තෙන් මේ පින් පෙනේවා. ඒ තැනැත්තියටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපවත් ජීවදාලති පූජනීය දරණාගම කුසල ධම්ම සාමිඳුරයන් වහන්සේ ප්‍රධාන අපවත් ජීවදාල සියලු ස්වාමීන් වහන්සේලාට මේ කුසල් අමා මහ නිවන් පිණස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලහිරු රේෂාන් අතලි කිනේවි ඉන්නේ ඔව් කියන මොනබුරු මිනිපිරියන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු තා හොඳින් කරගෙන රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරගන්නට තුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් පතනවා. මියගේ විරෝධාර රණවන් රණවරුන්ට පින් අනුමෝදන් කරනවා. ධර්ම ශ්‍රවණේ පිණිස ප්‍රමිණ සියලු නාගික මිත්‍රාගේ හැම දිනාට පතනවා බෞද්ධයා විනාලිකාවේ වත්මන් අනුශාසක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ තින්නත් හැම දිනාටම මේ කුසලය නිවන් පිණසම වේවා දෙවියන් සහ සමස්ත ලෝකයාටම හැමෝටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ